मुझको शायर न कहो वीर के साहब मैंने दर्द गम कितने किए जमा तो दीवान नाज की उसके लब की भारत हाँ। सिनेमा रसवत्कन मियम की दाविया मधुर सा चली मधुर सा जली ගීතාවලිය ඔබට විශේෂත්වයක් දැනේවි කියලා විශ්වාස කරනවා. සහ අනිත් පැත්තෙන් ගත්තාම ඔබ සතුටටපත් වෙන ගීතාවලියක් බවට පත් වෙනවාට සැක නැහැ. අපෙන් හෙළලා තිබුණු ගීත අතරේ මෙන්න මේ ගීත පෙළට ආදරය කරනවා කියලා බොහෝ දෙනෙක් අපිට විවිධ අවස්ථාවන් වලදී කතා කරලා මధుර සංජීව වැඩසටහනට මතක් කරලා තිබුණා. ඒ වගේ ලිපිමකින් උත්සම කළා තිබුණා. ඒ නිසා අපි කල්පනා කරා මේ ගීත පෙළ මේකවර ඔබට අහන්න ලබා දෙන්න. නිසා අද ඉතාම රසවත් වුණු ගීත පෙළක් අහන්න පිළිවන්තම ලැබෙවි කියලා විශ්වාසයෙන් ලංකාව විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේ අපිව රසවින්දනය කරන ආදරණීය මිතුරන්ට මිත්‍රයන්ට බොහොම සතුටින් උත්තර භාරතයේ මියුරු ගීතාංගයේ මధుර සංජලී වැඩසටහනට මේ විදිහට උමා ආදරෙන් ඉති ආරාධනා කරන අතරේ විශේෂත්වය මොකක්ද කියලා දැනගන්න මේ ගීතය රසවිඳින්න කියලා මතක් කරගන්න කැමතියි. කුංචි ගියක් වෙන්න. මේ ගායකයා ගායිකාව පිළිබඳව ටිකක් හිතන්න. ඒ තමයි

කළේ ලතා මංගেশකර සමගින් මොහොමඩ් රෆි මේ විශේෂත්වය තමයි ඕම් දෙදනාගේ ගීත පෙළක් කිව්වොත් නිවැරදි. අපි මේ ඕම් දෙදනාගේ ගීත පෙළක් අහන්න ලබා දෙන්නම නෙවෙයි උත්සාහ කරේ. නමුත් ඔබ ඉඳලා තියෙන ගීත ටික බලපුවහම ඕම් දෙදනාගේ ගීත තමයි වැඩිපුර තිබුණේ. නිසා ඒ ගීත පෙළ අපි එක වැඩසටහනකට යොමු කරවා ගත්තා. එකwidehatකින් යනවා ලතා මංගেশකර සමගින් මොහොමඩ් රෆිගේ ගීතාවලියක් විදිහට අපිට නම් කරගන්නත් පුළුවන්. ඉතින් මේ විශේෂත්වය සමග මේ ආදරණීය පවාද අපි ආරම්භ කළේ ආයිමිලෙන් තිබෙලා සිටපටි නිදීපේ රසවිඳින 1967 ओम प्रकाश चित्रपट निष्पादन कला अध्यक्षण कले मोहन कुमार संगीतवाद कला शंकर साहब जय किशन गीत रचिका हसरत जयती राजेंद्र कुमार धर्मेंद्र समेत साहिरा बानो මේ චිත්‍රපටයේ එනි සිටියා ආරම්භක සිනමා හල වුණේ මරදාන ක්‍රවුන් සිනමා හල දින 150කට වැඩි දින ගණනාවක් ප්‍රදර්ශනය කළා පළවෙනි වසරේදී ඊට පසු දෙවන වසරේදී දින 100කට වඩා දින ගණනාවක් ප්‍රදර්ශනය කළා එතකොට නතා මංගেশකර තුමේ ඇයව හඳුන්වන අනුවරතර නාම කිහිපයක් තිබුණා ಭಾರತ සිනමාව තුළ සරස්වති අවතාරය වගේ මිහිරත්වයේ ප්‍රතිමූර්තිය සහස්‍රයේ ගීත කෝකිලාවිය කියන මේ අනුවර්තන නාම වලින් ඇයව හඳුනාගත්තා විතරක් නෙවෙයි ඇයට විශේෂයෙන්ම ජාතියේ පිනට පහළ වුණු කතහඬ විදිහට තමයි ඉන්දියානු ජනතාව සැලකනු ලබන්නේ. මොහොමඩ් රෆී පිළිබඳව කතා කරද්දී ಭಾರತೀಯ ගායන ශිල්පයේ පුන් සඳ යනුවෙන් තමයි ඔහුව හඳුනාගන්නේ. අපි අහමු ශ්‍රීලංගේ ගීතය මොන්දදනාගේ හඳින් තෝරාගන්නේ 1960 පෙරගත වුණු මේ නූල් සිතපාටයෙන්. නිෂ්පාදනයට අධ්‍යක්ෂණය කළේ එස්.යු. සමීන්. සංගීතවත් කළේ නෞෂාද් අලි, දීපද රචකයා ශකීල් බදාමි. දිලිප් කුමාර් සමග මීනා කුමාර් ප්‍රධාන ශාක්‍ය රඟපෑවා. ලතා මොහම්මද් රෆි මේ ප්‍රධාන ශිල්පී ජුවල දෙවියන් ගායකත්වයෙන් දුන්නා. 1929 වසරේ සැප්තැම්බර් මාසයේ 28 වෙනිදා තමයි උපත ලැබුවේ. ඒ වගේම මොහමඩ් රෆි 1924 වසරේ දෙසැම්බර් මාසයේ 24 වෙනිදා උපත ලැබුවා. අපි යන්නේ ඊළඟට 1952 වසරේ ඉරගත වුණු බෞද්ධ බෞරා චිත්‍රපටයට ඇතුළත් වුණු මේ නිරෝගීට ආශ්‍රය දෙන්නේ. ප්‍රකාශ් පික්චර්ස් නිෂ්පාදනය අධ්‍යක්ෂකවරයා විජේ බා සංගීතකලා නවෂාද් දලී දීපක රචක ශකී බදාමි ಭಾರತ್ ಭೂಷಣ್ සමග මීනා කුමාරී ප්‍රධාන චරිතවල පැවවා रूपानी गीत गान अकला प्यार चल के दो प्यार चल के 036222601 කියන අපේ දුරකථනත් අපෙන් කරලා තිබෙනවා. ඒ වෙලාවේ ඔබට කතා කරන්න ඔබ කැමති ගීතයක් තියෙනවා නම් අපිට මතක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගීතය විතරක් නෙවෙයි චිත්‍රපටයක් සම්පූර්ණයෙන්ම ඔබට හරියාකාරව මතක් කරන්න පුළුවන් නම් අපිට ගීතය හොයාගන්න පහසුයි. ඒ වගේම වැඩසටහන පිළිබඳව අදහස් දෙනවා නම් ඒවත් මේ වෙලාවේ දුරකථන අංක වලින් කතා කරලා මතක් කරන්න පුළුවන්. ඉතින් ලියනවා නම් නිෂ්පාදක මදුරසංජලි රංගිල් ලංකා ගුවන්විදුලියේ අඳුල්ල අපේ දුකනේ. අපි ඊළඟ ගීතයට යමු. දැන් ගීතයට යන්න ඉස්සෙල්ලා ලතා මංගেশකාර්ණී අපි බොහෝ වෙනවට ආදරය කරන්නේ ඒ හඬට ගායන ශිල්පිනියක් විදිහට. හැබැයි ඇය රංගන දායකත්වය ලබා දෙමින් චිත්‍රපටය සඳහා ගායනයෙන් දායකුම අවස්ථාවක් අපිට හඳුනා ගන්නට පුළුවන්. ಭಾರತ සිනමාව තුළ විශේෂ මන්දේල් සුභද්‍රා ජීවන යාත්‍රා වගේ චිත්‍රපට ගත්තාම සීමා සංස්කාර වගේ චිත්‍රපට ගත්තාම ඇය ඒ විදිහට තමන්ගේ දායකත්වය ලබා දුන් නිර්මාණ විදිහට සැලකන්නට පිළිවන්. මේ 1952 අම්බ නිෂ්පාදනය කරනවා හරි. වගේම අධ්‍යක්ෂණය කරන්නේ අම්බ චිත්‍රපටයේ ජයන් දේශායි, ගුලාම් මොහම්මද් සංගීත කලා, දීපක රචනා කලා ශකීබ් බදාමි, රාජ් කපූර් සංගීත නිර්මාණය. Thank you. Gracias. ಭಾರತ ಸಿನಿಮಾවේ හිටපු විශිෂ්ට ගායන ශිල්පිනියක් සහ ගායන ශිල්පියෙකුගේ ගීත අපි රසවිඳින තමයි අද මధుරසංගලී වැඩසටහනේ රැඳිලා ඉන්නේ. ඉතින් මේකේ විශේෂත්වයක් ඔබ දන්නවා ඔබ ඉල්ලපු ගීත තමයි ඉතිරි කර තියෙන්නේ. 1960 61 64 66 68 67 කියන වර්ෂයන් තුල ෆිල්ම්ෆෙයාර් සම්මානයේ හොඳම ගායකයා විදිහට දිනා ගන්නට හැකියාව ලැබුණේ. මම හිතනවා මේ ආපායේ මහරාලි ඉලක්කයේ හැත්තෙන් දෙකේ ඉස්පාදයක අධ්‍යක්ෂණයේ මොහොන් කුමාර සංගීත කලා ලක්ෂ්මකාන්තය දරයි දීපද රචිතා අහමද් බක්ෂි මොහම්මද් රෆි සමග ලතා මංගেশකර් ගානා කරන ප්‍රධාන ශිල්පී ජීවලග්නේ රාජේන්ද්‍ර කුමාර් සහ සබ්නා වෙන්නේ My ඒක තමයි අපි හැම වෙලාවකම අහන්න ලබා දෙන්නේ ಭಾರತ සිනමාවේ මේ කතා කරන මధుර සංගීත වැඩසටහනේ. රෝණ ඔබට කතා කරන්න පිළිවන් 066 22 83600 066 22 අපි වැඩසටහන පිළිබඳව ඔබ දක්වන අදහසක් වුණත් ඊටක අහන්න අවශ්‍ය නම් ඒ බවත් අපිට මතක් කරන්න පිළිවන් තමයි ලැබෙනවා. අද අපේ විශේෂත්වය විදිහට මතක් කරේ ලතා මංගেশකර සමගින් මොහොමඩ් රෆී ගායන ගීතවලියක් තහන්න ලබා දීලා තියෙන ඉතාම රසවත් ගීත. එය විශේෂයෙන්ම ඔබ ඉල්ලපු ගීත වලින් තමයි මේ ගීත පෙළගැස්ම අපි හදාගන්නේ. කියනවා අපි යනවා 1973ට අභිමාන චිත්‍රපටයට මේ ගේන ගීතය තහන්න ලබා දෙන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කරන අනුන චිත්‍රපට වෙනුවෙන් ආගම් කුමාර් ಅಧ್ಯಕ್ಷಕರಾದ ಋಷಿಕೇಶ್ ಮುಖರ್ಜಿ ಸಂಗೀತ ಕಲಾ ಸಮಿತಿಯ ಲೋನ್ ದೀಪದ ರಚಿಕ ಮತ್ತು ಸುಲ್ತಾನ್ಪುರಿ ಅಮಿತಾಬ್ ಬಚ್ಚನ್ ಸಮಗ ಜಯಾ ಬಹಾದೂರಿ ನೇತೃತ್ವಕ್ಕೆ ಪ್ರದಾನ ಕರೆದ ನಿರೂಪಣೆ ಕಲಾ ಓಂ ಗುಜರಾವನ್ನು ಗೀತೆ ಗಾನ ಕಲಾ ಲತಾ ಮಂಗೇಶ್ಕರ್ ಸಮಗ ಮೊಹಮ್ಮದ್ ರಫಿ සංඛ්‍යාවකින් ඇය ගීත ගායනා කළා තියෙන ගායිකාව විදිහට අපිට හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙනවා වගේම ගීත 27000කට වැඩි ප්‍රමාණයක් ඇය ගායනා කරපු ගායන ශිල්පිනිය විදිහට අපිට ಭಾರತ සිනමාවේ හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙනවා ඒ වගේම විවිධ සංගීත අධ්‍යක්ෂකවරුන් ගේය පද රචකයන් විතරක් නෙවෙයි විවිධ රංගන ශිල්පීන්යන්ට ඇගේ හඬ ಭಾರತ සිනමාවේදී ලබා දෙන්න තිබුණා. චිත්‍රපටයේ කාලී කෝපි ලාල් කුමාර් 1959 නිෂ්පාදනය කරන්නේ චන්ද්‍රසේකර ජනතා චිත්‍ර විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයා තාරා හරි සංගීත කලා චිත්‍රගුප් දීපද රචකයා රාජේන්ද්‍ර ක්‍රිෂ්ණ චන්ද්‍රසේකර සමග ශ්‍රීගාමී චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවා ඔවුන් දෙදෙනා වෙනුවෙන් මේ ලතා මංගেশකර සහ මොහම්මද් රෆී चित्रपटें गीत गान लागी छूटे ना अब तो सनम लागी छूटे ना अब तो सनम चाहे जाए दिया तेरी कसम लागी छूटे ना अब तो सनम 一起。 අපි ගත්තත් විවිධ භාෂාවලින් විවිධ ශෛලීන්ගේ ගායනා කළා විශේෂම දේශා විමානි විරහා ප්‍රේම ගීත විකට ගීත වගේම ශාස්ත්‍රීය ගීත දෙන්නේ හැකියාවක් එතත තිබුණා හෝ චිත්‍රපට 4550කට වැඩි සංඛ්‍යාවක පසුබිම් ගායනා කියලා තියෙන ගායකයෙක් බවටත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉන්ද 1967 ධර්මේන්ද්‍ර සමීජා සහ ජයලලිතා ජයරාම ප්‍රධාන චරිත රංගපෑමෝ චිත්‍රපටය නිෂ්පාදනය කළේ පුෂ්පා චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ඊ ප්‍රකාශ රාව සංගීත කලා ලක්ෂ්මීකාන්ත ආරේලා දීපක රචිතා සහ ලුගියාන්දි ධර්මේන්ද්‍ර සහ අනුජා ජීවල දෙනුවෙන් මේ ගීතේ ගායනා කළ ඉස්ස චිත්‍රපටයට ලතා මංගেশකර සමඟ මොහොමඩ් වාපී මෙතුණි අද අපේ වැඩසටහනේ මොහොමඩ් රෆී සමගින් නැතනම් දේශතරගයෝ ගීතවලට ඔබේ ඉල්ලීම් අනුව තමයි තෝරාගෙන සුදුන් දුන්න අපි විශ්වාස කරනවා මේ ගීතවලිය ඔබේ වාසවත් භාවය වැඩි කරන්නේ කියලා ඉතින් ඒ වගේ ඉල්ලීම් තියෙන්න පුළුවන් අපේ වැඩසටහන පිළිබඳ අදහස් තියෙන්න පුළුවන් එසේම අපිට ලියන්න නිෂ්පාදක මధుර සංජලී රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක මధుර සංජලී රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුලි. එනම් අපේ අදට මේ ගීතත් රස බෙදමින් සමගින යන අවස්ථාවේ ලබන සතියේ පමණ බලාපොරොත්තුෙන් කොමසොති අද අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින අද වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ සප්පෝ